පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ උදාන පාළියේහි කුද්දක නිකායට අයිති බණ පොතක් උදාන පාළියේ සද්දන්ත වග්ගයේ අන්තර්ගත වෙන උපාති සූත්‍රය ඇසුරු කරගෙන දහම් කරුණු ටිකක් ඔබට පහදලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතවනාරාමයේ අනාථ පින්ඩික සිටුවරයාගේ ඒ ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවක ඊටාම සුන්දර අවස්ථාවක් එවැගේම ස්වාභාවික පරිසරයේ අත්දකින සිදුවීමක් පදනම් කරගෙන අපිට මේ ජීවිතයක් මේ ජීවිතේ මෙරි මෙරි ඉපදීපදි ගමන් කිරීමට හේතු වෙන සත්‍යය සත්‍යා සලසා ගන්න ආකාරයේ පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. බුද්ධ දේශනාව පරීක්ෂා කරලා බලනකොට නොයේ පැතිකඩයන්ගෙන් උදාහරණ අරගෙන බුදුරජාණන් වහන්සේ දහම් කරුණු පහදා දීලා තියෙනවා. පරිසරයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව, මොනතරම් සුවිශේෂී දැනුමක් මොනතරම් සවිඥානික භාවයකින් තථාගතයන් වහන්සේ කටයුතු කළාද කියන කාරණය සෑම සූත්‍ර දේශනාවක්ම පරීක්ෂා කිරීමේදී පින්වතුනි මනවින් අනාවරණය වෙනවා තහවුරු වෙනවා අනේපිඩි සිටුවරයාගේ ඒ ජේතවන ආරාමේ වැඩ සිටින අවස්ථාවක මේ උපාති සූත්‍රය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා දේශනා කරන මේ ආකාරයට ඒවම් මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්සාරාමේ තේනකෝපන සමයේන භගවා රත්තන්දකාර හිමිසායන් අබ්බෝකාසේ නිසින්නෝ හෝති මේ අනේපිඩු සිටුවරයාගේ ආරාමේ එක්තරා අඳුරු රාත්‍රියක බුදුරජාණන් වහන්සේ අබ්බෝකාසේ එලිමහනේ වැඩ සිටිනවා අඳුරු රාත්‍රියක රාත්‍රිය උදා වෙලා තියෙන අවස්ථාවක ගඳ කිලියෙන් එළියට වැඩම කරලා ගඳ කිලිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කුටියට අපි හඳුන්වන විශේෂ නාමය තමයි ගඳ කිලිය සුවඳ කුටිය කියලා කියනවා. ඒ සුවඳ කුටියෙන් ගඳ කිලියෙන් එළියට වැඩම කරලා මේ එලිමහන් පරිසරයේ විවේකීව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට එක පැත්තකින් තෙල් වලින් දල්වලන අත පහන් ආලෝකය දැర్శණය වෙනවා. තේලප්ප දීපේසු ජහායමානේසු පහන් දැල් වෙනවා. මුළුමනින්ම අඳුරෙන් වැහිලා නැහැ. තනින් තන තෙල් වලින් දල්වන ලද පහන් ආලෝකයෙන් ආලෝකමත් වෙලා තියෙනවා. මෙහෙම ඇහෙනකොට පින්වතුනි අපිට චිත්ත රූප මැවිලා පේනවා බුදුරජාණන් වහන්සේ මොනතරම් සුන්දර පරිසරයකද මේ වැඩ ඉන්නේ කියලා. ඝන අන්ධකාරයේ පැතිරිලා තියෙනවා. ඒ අඳුරට යන්තරමින් ආලෝකයක් ලබා දෙමින් දල්වන ලද පහන්වල ආලෝකය තනින් තන දිස්සෙනවා. තේලකෝපන සමයේන සම්බහුලා අදිපාතකා තේසු තේල පදීපේසු ආපාත පරිපාතං අනයං ආපජ්ජಂತಿ ව්‍යසනං ආපජ්ජಂತಿ. මේ අවස්ථාවේදී මේ පහන් ආලෝකයේ දෙස බලාගෙන සිටින බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝක අතර සුවිශේෂී සිදුවීමක් දැర్శණය වෙනවා සම්බහුලා ආදිපාතක ආදිපාතකා කියලා කියනවා පින්වතුනි පළඟැටියන්ට බොහොම පිරිසක් මේ පළඟැටියෝ සමූහයක් වශයෙන් ඇවිල්ලා තේසු තේලප්ප දීපේසු ඒ තෙල් වලින් දල්වන ලද පහන් ආලෝකේ ආපාත පරිපාත එහාට මෙහාට ගමන් කරමින් ඉදිරියට ඇවිල්ලා වටේට ගිහිල්ලා අනයන් ආපච්ඡන්ති දුකටපත් වෙනවා අර පහන් දැල්ලට දැවිලා පිච්චිලා වියසනං ආපච්ඡන්ති මරණයටපත් වෙනවා. මේ පහන් ආලෝකවලට පළඟැටියෝ ඇවිල්ලා සමෝහ හැටියට ඒ අය අර පහන් දැල්ලට හසු වෙලා පහන් දැල්ලේ පිච්චිලා ව්‍යසනයටපත් වෙනවා දුකටපත් වෙනවා මරණයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ net ගැටෙනවා අද්දසාකෝ භගවාතේ සම්බහුලා අදිපාතකෝ තේසු තේලපදීපේසු ආපාත පරිපාතං අනයන් ආපජ්ජන්තෝ වියසනං ආපජ්ජන්ති බුදුරජාණන් වහන්සේ මේ දසුන දැකලා අර පළඟැටියෝ මේ පහන් දැල්ලට පිච්චිලා දැවිලා විනාශ වෙලා යන ආකාරයේ පිළිබඳව දැකලා උන්වහන්සේ මේක අපේ ජීවිතවලට ගලපනවා සත්වයාගේ ජීවිතවලට ගලපලා අපිට ජීවිතය පහදලා දෙනවා. මේ දේශනාවේ සරල අදහස නැවත ඔබට මතක් කරන්න අනේපිදි සිටුවරයාගේ ඒ ජේතවන ආරාමයේ වැඩ සිටින අවස්ථාවක එක්තරා අඳුරු රාත්‍රියක පහන් දැල්ලෙන් ආලෝකමත් වෙච්ච රාත්‍රියක එලිමහනට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ සිටින අවස්ථාවක net ගැටෙනවා අර පහන් දැල්ලට පළඟැටියෝ ඇවිල්ලා ඒ පහන් දැල්ලට හසු වෙලා දුකටපත් වෙන ආකාරය මරණයටපත් වෙලා විනාශ වෙලා යන ආකාරය මේ ආකාරයට සසරගත සත්‍යයක් තමන්ගේ ජීවිතයේ පිළිබඳව ගැඹුරින් නොදැක යථාර්ථයේ නොදැක විනාශ වෙන ආකාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට පහදා දීලා තියෙනවා. පින්වත්නි මේ ලෝකයේ තුල අපි ජීවත් වෙනකොට අපේ මේ ඉන්ද්‍රියන් නිරන්තරයෙන්ම පෘතජන පුජ්‍යලයා මායාවෙන් මුලා කරලා කෙලෙස් රැස් කරන தත්ත්වයටපත් කරනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට දොරටුවලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් ආරම්මණයන් දකිනකොට අර පහන් දැල්ලට ඇදීගෙන එන පළගැටියෝ රැලක් හා සමානෝම තමයි පුහුදුම් මිනිස්සයා මේ පංචකාම සම්පත් පසුපස හඹාගෙන යන්නේ. ඒකේ යථාර්ථය දකින්නේ නැහැ. පළගැටියාට වැටහෙනවා නම් තේරෙනවා නම් මේ පහන් දැල්ලේ දීප්තියට රැවටෙන්නේ නැහැ. මේකට ලං වුණාම මහා විපත්තියක් උදා වෙනවා. ජීවිතේ විනාශ වෙනවා. යහපතක් ආරක්ෂාවක් රැකවරණයක් ජීවිතයට සැලසෙන්නේ නැහැ කියන එක දැනෙනවා නම් අවබෝධ වෙනවා නම් පළඟැටියා අර පහන් දැල්ලට හසු වෙලා විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝකයේ පිළිබඳව යථාර්ථ වශයෙන් හඳුනා නොගෙන මේ ලෝකයේ සැරිසරන පුච්චලයා ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අගතියට ගිහිල්ලා ආත්මාර්ථයෙන් වසඟයටපත් වෙලා මේ පහන් දැල්ලට හඹාගෙන යන පළගැටිය වගේම පංචකාම සම්පත් කෙරෙහි ගිජු වෙලා ඒ පස්සේ හඹාගෙන ගිහිල්ලා මේ සසර සංස්කාර එකතු කරගන්නවා. උපාති ධාවන්ති නසාර මෙන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයෝ දෘෂ්ටි විපර්යාසයෙන් අතිධාවනය කරනවා කියලා. පුජ්‍යලයා දෘෂ්ටි විපර්යාසයෙන් අතිධාවනය කරනවා. මොකද්ද පින්වතුනි දෘෂ්ටි විපර්යාසය කියලා කියන්නේ? දික්ටි කියන වචනේ තේරුම බණහන අපේ පින්වතුන්ලා දන්නවා දකින්නවා කියන එකයි. සම්මා දිට්ඨි යහපත් දැකීම. එතකොට දිට්ඨි කියන වචනේ අර්ථය දැකීම කියන එක. ඒකම තමයි දෘෂ්ටිය හැටියට සකස් වෙන්නේ. එතකොට දෘෂ්ටි විපර්යාසයටපත් වුණාම ඒක වෙනස් වුනහම විකෘතිතාවයටපත් වුනහම අතිධාවනය කරනවා. ඒ පංචකාම සම්පත් මගේ කරගන්න මමත්වයෙන් අල්වා ගැනීමේ උවමනාවෙන් උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් අතිධාවනයේක නිරත වෙනවා. දැන් මේ අවස්ථාවේ රටේ පමණක් නොවේ ලෝකයේම යම්කිසි අවදානමකට අනාරක්ෂිත භාවයකට තර්ජනයකට පුජ්‍යලයා මොහොන දීලා සිටිනවා. රට සක්‍රීය කරන්න ඕන. රටේ වැඩපළවල් වැඩ කරන தത്വයට ක්‍රියාත්මක කරන්න ඕන මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි එහෙමනම් ඇඳිරි නීතිය ඉවත් කළ යුතුයි. හැබැයි ඇඳිරි නීතිය ඉවත් කළොත් මේ පවතින தත්ත්වයේ මීට වැඩිය උග්‍ර වෙනවා. කුච්චලයා මුලාවටපත් වෙලා මේ පංචකාම සම්පත්වලට ගිජු වෙලා තමන්ගේ ප්‍රමාණය තමන්ට යැපෙන්න ඕන ප්‍රමාණය කොපමණද කියන එක සීමාමායින් හඳුනා නොගෙන අති ධාවනයේක නිරත වෙනවා ඒ ආරක්ෂිත ක්‍රමෝපායන් කිසිවක් පිළිබඳව අවධානයකට සැලකිල්ලකට ගන්නේ නැතුව ඒවට මත් වුණාට පස්සේ පංචකාම සම්පත් ඔස්සේ හඹාගෙන යනකොට ඒවට මත් වුණාට පස්සේ අර පහන් දැල්ල වටේ කැරගෙන හැසිරෙන පළඟැටියට පහන් දැල්ලේ රස්නි වැදුනට ඌ හිතන්නේ නැහැ කවදාවත් ඒකෙන් ජීවිතයට අනර්ථයක් සිද්ධ වෙයි විනාශ වෙයි කියලා. වෙළඳ පොළට ගිහිල්ලා එකිනෙකා පරයා පොරකකා තමන්ගේ භෞතික දේවල් ගොඩ ගහ ගන්න වෙරදරනකොට නැතුවටම නෙමෙයි අනාගත බිහිතියක් ඇතැම් විට මනසේ ඇති කරගෙන මේ අරගලයේ නිරත වෙනකොට රට අනාරක්ෂිතයි තමන් අනාරක්ෂිතයි තමන්ගේ දරු පැටව් අනාරක්ෂිතයි දෙමව්පියන් බිරිඳ ස්වාමියා අනාරක්ෂිතයි ඒ කිසිම දෙයක් ගැන හැඟෙන්නේ නැතුව අති ධාවනයේක නිරත වෙනවා මොකද්ද හේතුව තෘෂ්ණාවෙන් මත් වෙලා මේ පංචකාම සම්පත්වල තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන නිසා එනිසා ලෝකයේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ මේ නිහඬ නිෂ්කලංක පහම් දැල්ලෙන් ආලෝකමත් වෙච්ච හාත්පස ඝන අඳුර පැතිරිලා තියෙන සුන්දර රාත්‍රිය තුල උන්වහන්සේගේ කල්පනාවට නැගෙනවා නිෂ්කලංකව විමසනකොට ලෝකේ ස්වභාවයේ තවත් පැතිකඩක් උපාති ධාවಂತಿ නසාරමින්ති සීලාදී ගුණධර්ම පිළිබඳව සාරයකට පැමිණෙන්නේ නැහැ. හරය දකින්නේ නැහැ. වටිනාකමක් දකින්නේ නැහැ. සිල් රැකලා ජීවිතේට අර්ථයක් සැලසෙනවද? ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේට අර්ථයක් සැලසෙනවද? භාවනා කරලා ජීවිතේට අර්ථයක් සැලසෙනවද? එහෙම යහපත දකින්නේ නැහැ. දාන සීල භාවනාදී පුණ්‍ය ක්‍රියාවන් වල අර්ථවත්කමක් වටිනාකමක් නොදකිනවා අර අතිධාවනේට යොමු වෙච්ච පුජ්‍යලයා දෘෂ්ටි විපර්යාසී අර දාන සීල භාවනාදී පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳව නොසලකන්න හේතුව තමයි දෘෂ්ටිය විපර්යාස වෙලා තිබීම. පින්වතුනි අපේ ධර්ම ග්‍රන්ථවල දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව කරුණු සඳහන් වෙලා තියෙනවා. නත්ති දින්නම් දන් දුන්නට වැඩක් නැහැ. නත්ති ඉත්තං යාග පැවැත්වුවාට වැඩක් නැහැ. නත්ති හුතං පුද පූජාවන් පැවැත්වුවාට ඵලක් නැහැ. නත්ති සුකට දුක්ඛතාන මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ නත්ති කම්මානං පලං විපාකෝ මේ ලෝකේ කරන ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් කියනවා කියලා දෙයක් නැහැ ඒක මිත්‍යාව. නත්ති අයං ලෝකෝ මේ ලෝකේ කියලා එකක් නැහැ. නත්ති පරං ලෝකෝ පරලෝ කියලා මෙලෝ පරලෝ කියලා දෙයක් නැහැ. නත්ති මාතා මව් කෙනෙක් නැහැ. නත්ති පිතා පියෙක් නැහැ. මෙන්න මේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය තුල ඇතැන් ආගමිකයන් දක්වපු මේ ලෝකයේ පිළිබඳව සත්‍යය පිළිබඳව දක්වපු ආකල්පය කිසිම දෙයක් හරයක් දකින්නේ නැහැ. නසාරමෙන්ති සාරයක් දකින්නේ නැහැ. දැන් මේ දන් දීම ප්‍රතික්ෂේප කරන යාග හෝම පුද පූජාවන් පැවැත්වීම નિરර්ථකයි කියන ඒ වගේම යහපත් අයහපත් ක්‍රියාකාරකම් කියලා දෙකොටසක් තියෙනවා කියන එක පිළි නොගන්න කරන ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් ප්‍රතික්‍රියාවක් පවතිනවා කියන එක පිළි නොගන්න මෙලෝ පරලොව අදහන්නේ නැති මව්පියන් පිළි නොගන්න කෙනෙක්ගෙන් එතනින් එහාට ගුණ ධර්මයක් අපේක්ෂා කරන්න පුළුවන්කමක් තියනවාද පින්තුනි? බාහිර පෙනුමෙන් මනුෂ්‍ය රූපයක් දැర్శණය වුණාට මානසිකව මුළුමනින්ම තිරිසන් සතෙකු හා සමානයි ඇතැම් විට කල්පනා කළ බැලුවාම තිරිසනෙකුටත් එහා ගිය හිරිහිච්ච තත්වයක් නේද යම්කිසි කෙනෙක් මේ මිත්‍යා දෘෂ්ටියට බොදුරු වුණොත් ඇති වෙන්නේ මේක තමයි මේ සූත්‍ර දේශනාව තුල මතක් කරන දෘෂ්ටි විපර්යාසය මේ දෘෂ්ටි විපර්යාසයට පත් වුනහම පුජ්‍යලයා කෙසේ හෝ අනේකා නසාගෙන අනේකාගේ සුඛ විහරණයේ නොතකා තමම්ම යැපෙන්න තමම්ම තර වෙන්න අති ධාවනයේක නිරත වෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න ඔබ එතනටපත් වුණොත් ඔබෙන් සමාජයට වෙන ප්‍රතිඵලය කුමක්ද කියලා ඒ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ දෘෂ්ටිය නිකලල් කරගන්නට පිරිසිදු කරගන්නට පුජ්‍යලයා වෙරවීරිය දැරිය යුතුයි. මේ ගත වෙච්ච කාල සීමාව තුල බොහෝ කාලයකට පස්සේ අපේ පින්වතුන්ලාට නිවි හැනහිල්ලේ තමන්ගේ දරුපැටව් එක්ක පවුලේ සමාජිකයන් එක්ක නිවසට වෙලා කාලේ ගත කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මේකට මේක ජීවිතයට ලැබිච්ච මහඟු අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ දෘෂ්ටි විපර්යාසයට ලක් නොවිච්ච පුජ්‍යලයකට පමණයි පින්තුනි. අපිට හමු වෙනවා අද සමහර වෙලාවට පන්සිල් පදයක් කටින් නොකියපු පිරිත් ටික ඇහෙනකොට තමන්ගේ ගුවන් විදුලියේ රූපවාහිනියේ නාලිකාව වෙනස් කරපු වෙනත් වැඩසටහනක් හොයමින් කටයුතු කරපු උදවිය අද රත්න සූත්‍රය සජ්ජායනා කරන පිරිත් ටික සජ්ජායනා කරනවා මේ ඒකාකාරී ජීවිතයේ තුල මනස වෙනස් කරගන්න මේ ගුවන් විදුලි සංස්ථාවෙන් විවිධ මාධ්‍ය නාලිකා ඔස්සේ විසුරුවා හරින ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා මේ කාල පරිච්ඡේදයේ තුල ධර්ම මාර්ගයට අවතීර්ණ වෙච්ච පිරිසක් වගේම ඉන් ඉවතට ගිහිල්ලා තමන්ගේ ජීවිත නාස්ති කරගත්ත පිරිසකුත් අපිට රටතොටින් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ඇතැම් වෙලාවට බීමත්කම නිසා මහ ව්‍යසනයන්ට ගොදුරු වෙලා ජීවිත විනාශ කරගත් සිදුවීම් පවා තනින් තන වාර්තා වෙන්නට ගත්තා. ඇයි මෙතෙන්ට මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබපු අපි තල්ලු වෙන්නේ? හැම කෙනෙක්ම හිතට ගත යුතු කාරණයක් තමයි කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකින්නවා හා සමානව අති දුර්ලභව ලබාගත් මේ මනුස්ස ජීවිතය වැරදි ගොන්නක් පුරුදු පුහුණු කරගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිතයේ වටිනාකමක් නොමැතිව නාස්ති කර ගැනීම මොනතරම් සාපයක්ද මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක් පුජ්‍යලයා එතෙන්ටපත් වෙන්නේ තෘෂ්ණාවෙන් මත් වෙලා දාන සීල භාවනාදී පුණ්‍ය ක්‍රියාවන් යහපත වටිනාකම නොදැක අති ධාවනයේත යොමු වීම නිසායි පතන්ති පජ්ජෝත මිවාදි පාතකා දිත්තේ සුතේ ඉතිහතේ නිත්තාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර පහන් දැල්ලට හසු වෙලා දැවිලා අළු වෙලා යන පළඟැටියන් හා සමානෝම පුච්චලයා මේ සසර දුකට යලි යලිත් යලි යලිත් ගොදුරු වෙමින් මෙරි මෙරි ඉපදි ඉපදි ගමන් කරනවා මේ ස්වභාවය නිසා ඒ නිසා දෘෂ්ටිය નિවැරදි කර ගැනීම සීලාදී ගුණධර්මවල වටිනාකම හඳුනාගෙන වඩ වඩා සිල්වත් භාවයෙන් යුක්ත ජීවිතයක් බවට පත් කර ගැනීමට වෙරවීරිය දැරීම අපේ වෑයම විය යුතුයි අපේ උත්සාහය විය යුතුයි එතනට අපිටපත් වෙන්න නොහැකි වුණොත් අපි සැප හොය හොයා විවිධ දේවල් සිද්ධ කරලා දුකම තමයි මේ ජීවිතේට එකතු කරගන්නේ. සමහර වෙලාවට මේ අති ධාවනය තුල තෘෂ්ණාවෙන් මත් වෙලා කරන වෑයමේ తాවකාලික වින්දනයක් తాවකාලික සතුටක් ඔබ ලබනවා ඇති හැබැයි ජීවිතේ දිගු කාලීනව ඔබට ලැබෙන ප්‍රතිඵලය තමයි හැවීම, වේදනාව, දුක. සතුට කියන එක ජීවිතයට පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් දෙයක් නොවේ පින්වතුනි. නිවැරදි අවබෝධයෙන් යුතුව නිවැරදිව ක්‍රියාත්මක වුණොත් පමණයි සතුට කියන එක ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. කල්පනා කරලා බලන්න. ඔබේ නිවසේ විවිධ වර්ණ වලින් යුක්ත තීන් තාලයක කරලා තියෙනවා. අහල පහල අය කවුරුවත් ඔබට කිව්වද මේ වර්ණය බොහොම ලස්සනයි අපේ නිවසට මේ පාට තීන්ත ටික ආලේප කරමු. කාගේවත් ෘචිකත්වයේ මත නොවේ. ඔබේම ආසාව මත ඔබේම ෘචිකත්වයේ මත තමයි මේ තීන්ත ටික ඒ විදිහට බිත්තිවල තාලේප කලේ. දොර ජනෙල් වලට දාලා තියෙන තිර රෙදි ටික ඒකත් එහෙමයි. ඔබේම වමනාවට ඔබම ලස්සනයි කියලා තෝරගෙන තමයි මේ දේවල් ඒ විදිහට යොදාගත්තේ. ටිකක් වටපිටාවේ කැරකිලා එහෙ මෙහෙ ඇවිදලා යාළුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා ඒවා දකින්නකොට ඔබට හිතෙනවා අපරාධය අපි තව ටිකක් කල්පනා කරලා හොයලා බලලා මේ පාට අපේ ගෙදෙට්ට ගෑවනම් කොච්චර වටිනවද අපරාධය අපේ ගෙදර හිර රෙදි ටික දොර ජනෙල්වල ඒවා එච්චර හරියට ගැළපෙන්නේ නැහැ සැසඳෙන්නේ නැහැ මේ මේ වර්ණය මේ මෝස්තරය යෙදුවනම් කොච්චර ලස්සනද කියලා දැන් මට හිතෙනවා කියලා ඔබ මොහොතකට කල්පනා කරනවා. මුලින් අර සියලු දේ සම්පූර්ණ කරගත්තේ ඔබේ රුචිකත්වයේ මත. ඔබේ තේරීම මත. හැබැයි ඒක දෙවෙනි අවස්ථාවේ තව දේවල් දකිනකොට ඔබට හිතෙනවා නෑ ඒක නෙමෙයි වටින්නේ ඒක නෙමෙයි ලස්සන මේ දෙවෙනි වතාවට ඇහැ ගැටිච්ච එක හමු වෙච්ච එක සමස්ත ජීවිතේම පුජ්‍යලයා දුවන්නේ ඔය වගේ අරමුණක් ඔය වගේ ඉලක්කයන් ඔය වගේ ප්‍රාර්ථනාවන් හිතේ පුරවගෙන නෙමෙයිද කියලා සංසුන්ව මොහොතක් කල්පනා කරලා බලන්න. එක දෙයක් ජීවිතයට ළඟා කරගන්නකොට ඒක සතුටු වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නේ නැහැ. තව ඉලක්කයක් හිතට එනවා. ඒක සම්පූර්ණ කරගන්නකොට ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තවත් ඉලක්කයන් හදාගෙන දිගින් දිගටම මරණ මංචකයේ දක්වාම ආසාව පසුපස හඹාගෙන යනවා. මේක හරියට අන්ධකාරයේ දීප්තියෙන් දැල්වෙන පහන් දැල්ල වගේ. ඒක නෙවෙයි පළඟැටිය මේකට ආකර්ෂණය වෙලා ඇදිලා එන්නේ. ඒක වටේ හොඳට රඟලා ඇවිදලා දැවටිලා කෙලවර මොකද වෙන්නේ? ඒකෙන්ම පිච්චිලා අළු වෙලා දැවිලා කැවිලා යනවා. බලන්න පින්වතුනි ඔබත් මේ ජීවිතයේ තුල මේ දේ හොඳයි මේ දේ හොඳයි කියලා එකතු කරගත්ත බොහෝ දේවල් වලින් කැවීම වේදනාව ජීවිතයට එකතු කරගෙන නැත්ද කියලා ඉගෙන ගත්තාම හොඳයි ඉගෙන ගත්තට මදි රැකී රස්සාවක් හොයාගත්තාම හොඳයි. එතනෙනු සැනසීමක් නැහැ. ආවහා විවාහ කටයුතු වලටපත් වුනහම හොඳයි. එතනු ජීවිතයේ සම්පූර්ණ සෑහීමටපත් වෙන්නේ නැහැ. දරු පැටව හදාගත්තොත් හොඳයි. එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දරුවෝ හොඳට උගන්නලා කියලා ඉහළට ඔසවා තබා ගත්තොත් හොඳයි. එතනු සෑහීමටපත් වෙන්නේ නැහැ. දරු මුණුබුරන් හුරතල් කරන්න බලා කියා ගන්න තියෙනවා නම් ඒකත් හොඳයි. මේ විදිහට එකින් එක තෝර තෝර ජීවිතයේ සතුටින් පුරව ගන්න ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකම්ම ලොකු අරගලයක් අපි කරනවානේ. කවුද ඒ අරගලයේ තුල ඒ වෑයම තුල පරිපූර්ණ විදිහට තෘප්තිමත් භාවයකටපත් වෙලා ජීවිතයේ කෙලවර දැක්කේ මරණයටපත් වුනේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු ආර්යයන් වහන්සේලාම පමණයි පින්වතුනි ඒ උත්තරීතර වින්දනය ඒ උත්තරීතර සතුට ජීවිතේ ලබලා නිවිලා ගියේ අනිත් හැම දෙනාම දැවි දැවි පිච්චි පිච්චි වේදනාවෙන් තව තවත් මේ පහන් දැල්ල රටේ දැවටෙනවා වගේ සසර ඉපදී ඉපදී සංසාරේ සැරිසරනවා. ඒ නිසා පුජ්‍යලයා මේ මායාවට පැටළුනහම උදම් මනනවා. උත්හාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මට හොඳ දැන උගත් සමාජයේ ඉහළ තැන්වල රැකී ආරක්ෂා කරන බොහොම බල සම්පන්න දරුවෝ ඉන්නවා. ඒ විතරක්ද? මට හොඳට කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්න පුළුවන් මහා ධන සම්භාරයක් තියෙනවා. මට මේ මේ වගේ ඥාති හිතයි සින්නවා. මේ වගේ උද්ධාමයටපත් වුනහම මුලාවටපත් වුනහම දෘෂ්ටිය විපර්යාසයට ලක් වෙනවා. විකෘතිතාවයටපත් වෙනවා. මට කවුරුවත් ඕනේ නැහැ. මං කවදාවත් දුකට වේදනාවටපත් වෙන්නේ නැහැ. එහෙම මේ අස්තිර ජීවිතයේ පිළිබඳව මේ සංස්කාර සමූහයක් වෙච්ච මේ පංචස්කන්ධයේ පිළිබඳව එහෙම දැකලා මුලාවටපත් වෙන උදවිය මේ සමාජයේ තුල වැඩි පිංවතුනි වෙන දෙයක් ඕන නැහැ මේ වෙනකොට මුඛවාදම් පැලඳගෙන අපි මේ අරගලයක නිරත වෙන්නේ මොකටද මේ අස්තිර කැඩෙන බිඳෙන ජීවිතය ආරක්ෂා කරගන්නනේ පහුගිය දවසක අපිව දැහැ දකින්න ආපු බොහොම වයෝවෘද අම්මා කෙනෙක් මගෙන් අහනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කටකලියාව පළඳින්නේ නැද්ද කියලා හරි සුන්දර වචනයක්නේ. දැන් මුළු ලෝකෙම කටකලියාව පළඳින්න පටන් අරගෙන. හොඳට නරකට දෙකට කටමේ අපේ පැරැන්නෝ කිව්වා. මේකෙන්ම තමයි සමහර වෙලාවට අඩදබර ඇති කරගන්නේ අනිකාට ගරහන්නේ අවමන් කරන්නේ අපහාස කරන්නේ හැබැයි අනිත් පැත්තෙන් මේකෙම තමයි සමාජයේ අන්‍යයන්ගේ හිත නිවෙන වචන ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ දෘෂ්ටියෙන් විකෘති වෙලා විපර්යාසයටපත් වෙලා අපි මේ ගිය අවිචාරවත් ගමන නිසායි. ඒ නිසා මේ පංචකාම සම්පත්වලට ගිජු වෙලා තෘෂ්ණාවෙන් මත් වෙලා මට ධනෙ තියෙනවා මට දැන උගත් දූවරු පුත්වරු ඉන්නවා මෙහෙම කල්පනා කරලා උදම් අනන්නේ සීලාදී ගුණධර්ම වලින් බැහැර වෙලා ජීවිකාව පවත්වාගෙන යන්නේ අඥානයා කියන කාරණය බාලයා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එනිසා පින්වතුනි නිවැරදි දෘෂ්ටි ඇති කරගෙන කර්මඵල අදහාගෙන තෘෂ්ණාවෙන් මිදිලා මේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන වර්තමානයේදී අපිට හොඳට පැහැදිලිව දකින්න පුළුවන් නොඑක් තරාතිරම් වල උදවිය පහළම මගතොටේ හිඟමනේ යෙදෙන යාචකයාගෙන් ඉඳන් රජමැදුරේ රාජකුමාරියන් දක්වා තරාතිරමක් නොමැතිව වෛද්‍යවරුන් පවා මේ වසංගත උවදුරෙන් මරණයටපත් වුණා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට දේශනා කළේ සබ්බේ සත්තා මරිස්සanti සියලුම දෙනා මරණයටපත් වෙනවා. ඒකට වැටකඩලු බඳින්න පුළුවන් කමක් නැහැ. తాවකාලික පාලනයක් ඇති කරගනි. නමුත් ස්ථීරවම මමත් ඔබත් අපි සියලු දෙනාම මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙලා යලි සසර ගමනට එකතු වෙනකොට අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදී දෘෂ්ටිය විකෘති කරගෙන මිත්‍යා දෘෂ්ටියට වැටිලා කටයුතු කළා නම් සීලාදී ගුණධර්ම වලින් බැහැර වෙලා කටයුතු කළා නම් අපේ සසර ගමන වඩාත් ඛේදජනක වෙනවා. එනිසා ඔබට අතිශයින්ම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා මේක නාස්ති කරගන්නේ නැතුව අර පහන් දැල්ලට රැවටිලා ඒ මායාවේ දැවටිලා විනාශ වෙන පළඟැටියෙකු මේ නිස්කාරණේ මේ ජීවිතේ විනාශ වෙන්න නොති මේ ලැබපු මනුස්ස ජීවිතය ආරක්ෂා කරගෙන පිනෙන් පෝෂණය කරගන්න මෙලොවක් සැනසෙන්න පුළුවන් පරලොවක් සැනසෙන්න පුළුවන් ජීවිතයක් බවට ඔබේ ජීවිතය නියත වශයෙන්ම ඒ තුලින් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවධානය යොමු කරලා ධර්ම ගෞරවය ඇති කරගෙන ධර්මෙහි වටිනාකම දැකලා ධර්ම මාර්ගයේම නිරත වන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා දායකත්වයන් පිළිබඳව සඳහන් කිරීමට අවස්ථාව ලබා දෙනවා.